ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්මමුත්තමං තී සද්ධාවන්ත පින්නතුනි අද මේ පින්නතුන් මේ බඳු උදාර පින්කමක් සිද්ධ කරන්නට කටයුතු සම්පාදනය කරගත්තේ මීට තෙමස්සකට ඉහතදී මිය පරලොව යන්නට යෙදුන තමන්ගේ ඥාතිවරියට සොහොයුරියට පුණ්‍යානුමෝදනා කිරීමට ඒ වගේම මේ පවුල්වල මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට ගුරුවර ගුරුවරියන්ට ඒ වගේම කල්ප කාලාන්තරයක් මුළුල්ලේ පින් බලාපොරොත්තුව සුගතිගාමී වීමට බලාපොරොත්තුව සිටින යම්තා කෙනෙක් වේද ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙලා සැපයට සුවයට පැමිණෙත්වා කියන මේ යහපත් වූ උදාර ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන ඒ වගේම ජන්මදිනය සමරන ඒ දරුවන් ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද කරන්නට සෙත් ප්‍රාර්ථනා කරන්නට අවස්ථාවක් හැටියට අද මේ මහා පිංකම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ මෑණියන් අපට මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කළ මොහොතේ සිහිපත් කරන්නට යෙදුනේ සියලු දෙනාටම දහම් අසන්නට අවස්ථාවක් සලස්වා දෙන්නට. ධර්ම දානය දීමේ උදාර බලාපොරොත්තු අපේක්ෂාව පෙරදරි කරගෙන ඊ타ම සදහැසිතින් ගෞරවයෙන් යුක්තව බුද්ධ ගෞරවය ධර්ම ගෞරවය සංඝ ගෞරවය පෙරදරි කරගෙන අද මේ මහා පිංකම සිද්ධ කරන්නේ යම්කිසි කෙනෙක් මේ සද්ධර්මයට ගරු කරනවද කැමති වෙනවද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ එසේ දහමට කැමති වෙන දහමට ගරු කරන අයට અભිවෘද්ධියක්මයි යහපතක්මයි සිද්ධ වෙන්නේ යමෙක් ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා නම් ධර්මයට ද්වේෂ කරනවා නම් ඒ අය පරිහානියට විනාශ මුඛයට යොමු වෙන්නේ. දහමට අකමැති වෙනවා නම් කියන එකෙන් අදහස් කරන්නේ මේ ලෝකයේහි අපි කැමති වුණත් අකමැති වුණත් විශ්වයට පොදු ධර්මතාවයක් පවතිනවා. ඒ පිළිබඳව යම්කිසි කෙනෙක් සංවේදීව ඒ පිළිබඳව උනන්දු වෙලා ඒ ස්වභාවය තේරුම් ගන්නට උත්සාහවත් වෙනවා නම් ඒ අයට ඒකාන්තයෙන් යහපතක් සිද්ධ ඒ පවතින ධර්මතාවයන් අපේ අකමැති උනාය කියලා ඒ සමස්තය අපට වෙනස් කරන්නට පුළුවන් කමක් නැති නිසා යමෙක් එය ප්‍රතික්ෂේප කරනවද, එය නොසලකා හරිනවද, එයට ද්වේෂ කරනවද, ඒ අය පරිහානියට, පීඩාවට මෙලව පරලවත් පැමිණෙන බව තථාගතයන් වහන්සේ දේශනා කළේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු වර්ෂාව ඇති වෙන කාලවකවානුවේහි වැසි වසින්නට කරුණු පැමිණෙනකොට යම් කෙනෙක් Tamanගේ හිතුවක්කාරකමට නෑ අපි මේ කාලවකවානුවේ වපුරන්නට ඕන අපට වැස්ස පායනකම් බලා ඉන්නට පුළුවන් කමක් නෑ ඒ නිසා අපි මේ කාලේ වපුරනවා අනිත් අය කවදා වැපුරුවත් කමක් නෑ කියලා එහෙම හිතාගෙන කුඹුරු අස්වද්දලා වී වැපුරුවොත් ධාරානිපාත වැස්ස වැටෙනකොට ඒ සියල්ලක්ම සේදිලා විනාශ වෙලා අර මහත් වෙහෙස මහන්සිය අපතේ යන්නට පුළුවන්. කුමක් නිසාද මේ විශ්වයේ ධර්මතාවයේ පිළිබඳව ඒ තනත්තා සැලකිලිමත් නොවුණු නිසා නොතකා හැරිය නිසා එය ප්‍රතික්ෂේප කරලා කටයුතු කරපු නිසා යමෙක් ඒ සබා දහමේ ස්වභාවය තේරුම් අරගෙන බීජ වපුරනවා නම් ඒ අය Taman ගන්නා වෙහෙසට මහන්සියට සරිලන අස්වැන්නක් ලබාගෙන ජීවිතය සුඛිත මුදිත කරගන්නට මං තනා ගන්නවා. මෙන්න මේ විදිහටම තමයි මේ ලෝකය තුල පවතින ධර්මතාවයන් යම්කිසි කෙනෙක් නිවැරදිව තේරුම් ගන්නවා නම් ඒ ඒ තරමට ඒ අයට සැප ලැබෙනවා. යම් කිසි කෙනෙක් ඒවා නොසලකා හරිනවා නම් ඒ ඒ තරමට ඒ අය පීඩාවටපත් වෙනවා. මේ ලෝකයේ තුල පටිච්ච සමුප්පාද ධර්මය සහ ත්‍රිලක්ෂණ ධර්මය කියලා විශ්වයට පොදු ධර්ම ස්වභාවයක් පවතිනවා. පටිච්ච සමුප්පාද ධර්මයයි කියලා කියන්නේ ලෝකයේ සෑම දෙයක්ම හේතුවකට අනුව තමයි හටගන්නේ. පටිච්ච කියලා කිව්වේ නිසා, සමුප්පාද කියලා කිව්වේ හටගන්න. මේ ලෝකය තුල පවතින සෑම අවිඥානක, සවිඥානක සෑම ධර්මතාවයක්ම හේතුවක් නිසා හටගන්නා දේවල්. ඒ නිසා ඒවට කියනවා පටිච්ච සමුප්පන්න ධර්ම කියලා. තවත් නමක් සඳහන් කරනවා සංස්කාර ධර්ම. සංස්කාර ධර්ම කියලා කියන්නේත් හේතුන්ගෙන් සැකසෙන ධර්ම. නිවන හැරුණුකොට මේ ලෝකයට අයත් වූ සෑම නාම රූප ධර්මයක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ දේවල් නිසා ඒවා පොදු නාමයකින් හඳුන්වනවා සංඛාර ධර්ම. එහෙම නැත්නම් සංකත ධර්ම. මේ සංස්කාර ධර්මයන්ට ආවේනික වූ ලක්ෂණ තුනක් තියෙනවා. වහා නැසී යන බව. කියන්නේ අනිත්‍ය ස්වභාවය. ඒ වගේම දුක ඇති කරන ස්වභාවය, දුක්ඛ ලක්ෂණය. Tamanගේ ඕනෑකමට නොපවතින ස්වභාවය, අනාත්ම ලක්ෂණය. එතකොට ලෝකයේ තුල පවතින සියලු ධර්මතාවයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා. ඒ නිසා ඒවා සංකත ධර්ම හැටියට හඳුන්වනවා. මේ සංකත ධර්මයන් තුල අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව කියන මේ ලක්ෂණත්‍රය අනිවාර්ය ලක්ෂණ හැටියට පවතිනවා. මේ විදිහට ලෝකය තුල ස්වභාවිකවම අපි පිළිගත්තත් අපි නොපිළිගත්තත් සෑම දෙයක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා අපි කැමති වුණත් අපි අකමැති වුණත් අපි පිළිගත්තත් නොපිළිගත්තත් ඒ සෑම සංස්කාර ධර්මයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ ලක්ෂණත්‍රයට යොමු වී පවතිනවා. එනිසා අපි කල යුත්තේ ඒවාට අකමැති වීම හෝ ප්‍රතික්ෂේප කිරීම නොවේ ඒවාට කැමැතිවීම හෝ වැළඳ ගැනීම නොවේ ඒවාෙහි ස්වභාවය තේරුම් ගැනීම ඒවාෙහි ස්වභාවය තේරුම් ගන්න තේරුම් ගන්න ඒතනත්තාට පුදුමාකාර සැපයක් සුවයක් සහනයක් මේ ජීවිතය තුලම අත්විඳින්නට පුළුවන්කම තියෙනවා උදාහරණයක් හැටියට යමක් සිද්ධ වෙන ආකාරය નિවැරදිව හඳුනා ගන්නට බැරිකම නිසා මේ ලෝකයේ තුල බොහෝ ගැටලු බොහෝ ප්‍රශ්න නිර්මාණය වෙනවා. යම් තැනක ගැටලුවක් තියෙනවා යම් තැනක ප්‍රශ්නයක් තියෙනවා ඒ සෑම ප්‍රශ්නයක්ම උද්ගත වෙන්නේ එහි හේතු සාධක નિවැරදිව තේරුම් ගන්නට බැරිකම නිසා. ගිහි ජීවිතය තුළ අඹු සැමියන් අතර යම් ගැටලු හටගන්නෙත්, ඒ වගේම මව්පියන් සහ දරුවන් අතර ගැටලු හටගන්නේ, ඒ වගේම ආයතන තුල සමාජය තුල රටවල් අතර ලෝකය තුල යම්තා ගැටලු නිර්මාණය වෙනවා නම් ඒ හැම විටම ඒ ප්‍රශ්න හටගන්නේ ඒ ප්‍රශ්නය ඇතිවීමේ හේතු සාධක නිවැරදිව නොදකින නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ගැටලුවක් පැන නැග්ගොත් ඒ ගැටලුව निराකරණය කරන්නට ඕන නම් ඒ තනත්තා අනිවාර්යෙන් එය හටගත්ත හේතුව කුමක්ද කියලා සොයා බැලිය යුතුයි. හේතුව නොදන්නා කිසියම්ම කෙනෙකුට ගැටලුවක් निराකරණය කරන්නට පීඩාවක් අවම කරගන්නට පුළුවන් කමක් නැහැ. හේතුව නොදන්නා තාක්කල් අපි ගැටලුවලට පීඩාවලට නතු වෙනවා. යම් අවස්ථාවක එහි හේතුව හඳුනාගත්තොත් අපට තේරෙනවා මේ වෙනස් කරන්නට පුළුවන්, මේ අහෝසි කරන්නට පුළුවන්, මේ සංශෝධනය කරන්නට පුළුවන්. එහෙම හඳුනාගත්තට පස්සේ අපට ඕනනම් වෙනස් කරන්නට පුළුවන් ඕනනම් ඒ ආකාරයෙන්ම පවතින්නට ඉඩ හරින්නට පුළුවන්. මෙය ආර්යයන් වහන්සේලා විසින් ගැටලු निराකරණය කරන්නට දුකින් එතර වෙන්නට හඳුනාගත්තු මාවත නිසා මෙය ආර්ය සත්‍යයි කියලා හඳුන්වනවා. පියවර හතරකින් යුක්ත නිසා චතුරාර්ය සත්‍යයි කියලා තථාගතයන් වහන්සේ මෙය දේශනා කොට වදාළා. ගැටලුව කුමක්ද ඒ ගැටලුවට හේතු කුමක්ද ඒවා නැති කරන්නේ කොහොමද ඒ සඳහා කළ යුතු දේ මොකක්ද මෙන්න මේ ටික තමයි ධර්මයයි කියලා හඳුන්වන්නේ පටිච්ච සමුප්පාදය ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය ඔය කරුණු හතරට තථාගතයන් වහන්සේ විසින් වසර 45ක් මුළුල්ලේම දේශනා කළ සියලුම දහම් කරුණු මේ කරුණු තුනට අන්තර්ගත වෙනවා. යම් කිසි කෙනෙක් ධහම වටහා ගන්නට උත්සාහ කරනවා නම් අවශේෂ කරුණු වල පටලවි නොසිට මේ කරුණු තුන නිවැරදිව වටහා ගන්නටයි උත්සාහ කළ යුත්තේ. දැන් මෑත යුගයේ වෙනකොට බොහෝ දෙනා එක් එක් කරුණු ධහම හැටියට හඳුනා ගන්නට උත්සාහ කරනවා. දැන් මේ මෑත යුගයේ අපට හමු වෙච්ච බොහෝ දෙනා අතර සමහර අය ඉන්නවා දැන් අලුත් සංකල්පයක් ගොඩනගාගෙන තියෙනවානේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ බුදුනේ මේ මේ ස්ථානය කියලා යම් ආකාරයකින් ස්ථානත් හඳුනාගෙන තියෙනවා. එතකොට එක් මහත්මෙක් මේ මෑතකදී අපට මුණ ගැහිලා බොහෝ තර්ක විතර්ක කරනවා මේක තමයි හැබෑ දහම බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නාය කියන එක. පස්සේ මම එතෙන්දී එතුමන්ට පැහැදිලි කරලා දුන්නා ඔබ ඔය කියන කතාව යම්කිසි කෙනෙකුට යම්කිසි මතයක් දරන්නට පුළුවන්. යම් ප්‍රකාශනයක් නිකුත් කරන්නට පුළුවන්. හැබැයි ඒ ඉතිහාසය පිළිබඳව කියවෙන කරුණු දහම හැටියට පටලවා ගන්නට එපා. බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නාය කියන එක දහමක් ඒක හැබෑ දහමක් හෝ හැබෑ නොවන දහමක් කියන්නට ඒකට අපට ධර්මයයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඒක තමයි නිවැරදි ධර්මය කියලා අපට විවහාර කරන්න පුළුවන් කමක් නැහැ. කුමක් නිසාද? ඒක ඉතිහාස කාරණයක් පිළිබඳව ගැටලුවක්. ඒ නිසා අපි මේ ධහම පිළිබඳව කතා කරද්දී සාහිත්‍යයකට පටලවා නොගත යුතුයි ඉතිහාසයකට පටලවා නොගත යුතුයි ධර්මයේ ධර්මයේ හැටියට වෙන්කොටගෙන හඳුනාගත යුතුයි සිද්ධාර්ථ කුමාරයා සුද්ධෝදන රජුරවන්ට දාව මහා මායා දේවියගේ කුසින් පිළිසිඳගෙන බිහි වුණාය කියන එක ධර්මය නොවේ. ඒක එක්තරා ඉතිහාස කරුණක්. ඉතිහාසයේ යම්කිසි සිදුවෙච්ච සිදුවීමක්. ඒකත් යම්කිසි ධර්මතාවයකට අනුව තමයි සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ඔය සිදුවීම ගැන අපි කතා කරනකොට අද අපට කතා කරන්නට වෙන්නේ ඒක ඓතිහාසික තොරතුරක් හැටියටයි. ඒ ඓතිහාසික තොරතුරු පිළිබඳව යම් යම් මතවාද මත ගැටුම් තියෙන්නට පුළුවන්. ඒක අපි වෙනම විසඳා ගන්නට ඕන. යමෙක් තීරණය කරනවා නම් යමෙක් ප්‍රකාශ කරනවා නම් මේ බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නා කියන එක තමයි නිවැරදි ධර්මය ඒක පිළිගත්තොත් තමයි නිවන් දකින්නට පුළුවන් කියලා යමෙක් හිතනවා නම් ඒක ලොකු පටලැවිල්ලක් ඒක ලොකු මුලාවක්. මොකද ඉතිහාස කරුණු සනාත කරගත්තාය කියලා ඉතිහාසය ඒ ආකාරයෙන්ම ප්‍රගුණ කළා කියලා නිවන් අවබෝධ කරගත්තු කෙනෙක් නැහැ. එහෙමනම් ඉතිහාස කරුණු සොයාගෙන හරියටම සනාත කරගන්න අය සෝවාන් වෙන්නට ඕන, සකෘදාගාම වෙන්නට ඕන, අනාගාම වෙන්නට ඕන, රහත් වෙන්නට ඕන. එහෙමනම් පරචිත පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදවාගෙන අතීතේ පවා තමන් උන් හිටිතැන් බලන්නට අන් අය උන් හිටිතැන් බලන්නට පුළුවන් වෙච්ච අය ඒ ඉතිහාස කරුණු සනාත කරගන්නට පුළුවන් වෙනකොට ඒ අය මාර්ගඵල අධිගමයටපත් වෙන්න ඕනේ. ඒ නිසා ඉතිහාස කාරණයක් නිවැරදිව සනාත කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා කියන එක නිවැරදි කාරණයක් නොවේ. නමුත් ඒක අපි හිතමු නිවැරදි වුණාය කියලා. එහෙම නිවැරදි වුණත් යම් කාරණයක් ඉතිහාසය පිළිබඳව නිවැරදි කියලා සනාත කරගත්තු පමණට ඒ තුලින් කෙනෙකුට ධර්ම අවබෝධය කරන්න පුළුවන්කමක් නැහැ. එය දහම් කාරණයක් නොවන නිසා. ඊළඟට සමහර සාහිත්‍ය කරුණු ඒ වගේ පටලවා ගන්නවා. අපි හිතමු අපට තියෙනවා විවිධ සාහිත්‍ය ග්‍රන්ථ මහා වංශය නැමැති වටිනා සාහිත්‍ය කෘතියක් අපට තියෙනවා. එහි ඉතිහාස තොරතුරුත් අන්තර්ගත වෙනවා. ග්‍රන්ථයක් වශයෙන් ගත්තහම මේක වටිනා සාහිත්‍ය ග්‍රන්ථයක්. එහි තියෙන ඉතිහාස තොරතුරු පිළිබඳව ඒවා අපට සනාත කරගන්නට පුළුවන් ඒවා තියෙනවා බැරි ඒවා තියෙනවා ඒ නිසා ඒ පිළිබඳව වෙනම පරීක්ෂණ පවත්වන්න ඕනේ ඒවා සත්‍ය වුණත් නොවුණත් මහා වංශය අපට හොඳ සාහිත්‍ය කෘතියක් හැටියට අගය කරන්නට පුළුවන්. එහි තියෙන කරුණු ඉතිහාස තොරතුරු හැටියට අගය කරන්න පුළුවන්. යමෙක් මේ දහම හැටියට පටලවා ගන්නවා නම් ඒ ලොකු මුලාවක්. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ ධර්මයයි කියලා කියන්නේ ඉතිහාසයේවත් සාහිත්‍යයේවත් නොවේ ඉතිහාසයේ තුලත් දහම තියෙන්නට පුළුවන් සාහිත්‍ය තුලත් දහම තියෙන්නට පුළුවන්. ඒ කොයික තුලින් හෝ අපි මතු කරගත යුත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙන්න මේ කරුණු තුන. ඒ මොනවද? හේතුඵල නැමැති ධර්මතාවය, ඊළඟට ත්‍රිලක්ෂණ ධර්මය, ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මය. යම්කිසි කෙනෙක් මේ ධර්මතාවයන් නිවැරදිව හඳුනාගෙන පුරුදු පුහුණු කරනවා නම් එයට කැමති වෙනවා නම් එයට රුචි වෙනවා නම් එය තේරුම් අරගෙන පිළි අරගෙන වඩවනවා නම් එය අවබෝධ කරගන්නවා නම් ඒ තනත්තා සැපයටපත් වෙනවා ඒවා ප්‍රතික්ෂේප කරන ඒවා නොසලකා හරින පුද්ගලයා දුකටපත් වෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සියල්ල නිර්මාණය වෙනවා හටගන්නවා කියන එක යමෙක් නොසලකා හරින්න නොසලකා හරින්න ඒතනත්තා විවිධ ගැටලු ප්‍රශ්නවල පටලවිලා පීඩාවටපත් වෙනවා. අපි හිතමු යම් කිසි කෙනෙක් වරදක් කළොත් ඒ තැනත්තා ඒ බඳු වරදක් කරන්නට හේතු අපට දකින්නට පුළුවන් නම් ඇත්තටම අනුකම්පාවෙන් ඒ තැනැත්තා වරදින් මුදවා ගන්නට උත්සාහ කරනවා විනා द्वේෂය ඇතිවීම බොහෝ දුරට අපේ මනසේ අඩු කර ගන්නට පුළුවන්. යම් කිසි කෙනෙක් කරන වරදක් දැකලා අපට නොමනාපයක් ඇති වෙලා තරහ ඇති වෙලා අපේ හිත දූෂ්‍ය වෙන්නේ ඇත්තට මේ තැනැත්තා එහෙම කළේ කුමක් නිසාද කියලා හඳුනා ගන්නට හේතු දකින්නට නොහැකි නිසා. අපි හිතමු යම් මිනිසෙක් අපට පාරේදී බොහෝ පිරිසක් ඉන්න තැනකදී බැනවදිනවා. අපට නොමනාපයක් ඇති වෙනවා. පස්සේ අපි හඳුනා ගන්නවා තව කෙනෙක් කියනවා ගණන් ගන්න එපා ওই මනුස්සයා පිස්සෙක්. දැන් පිස්සෙක් කියලා දැනගත්තට පස්සේ අර අපට හිතේ ඇතිවෙන අමනාපය නැති වෙනවා. ඇයි? අපි දැන් දන්නවා මේ මනුස්සයා මේ පිරිස ඉස්සරහා කාරණයක් නැතුව අපට නිස්කාරණේ බැනවදින්න හේතුව මොකද්ද? ඒ මනුස්සයා උම්මත්තකෙක් නිසා. ඒ මනුස්සයා උම්මත්තකෙක් නිසායි මේ විකාර රූපී දේ කළේ කියලා ඔහුගේ ක්‍රියාව සම්බන්ධව නිවැරදි හේතුව දැනගත්තාම අපේ හිතේ තියෙන නොමනාපය දුරු වෙලා යනවා. ඒ හේතුව හරියට දන්නේ නැතිනම් අපට ඒ පිළිබඳව අමනාපයක් ගැටුමක් ඇති වෙලා අපිත් බැනවදින්නට එකට එක කරන්නට පරිගන්නට යම් කෙනෙක් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එහෙමනම් ඔය විදිහට තමයි බිරිඳ පිළිබඳව ගැටලු, සැමියා පිළිබඳව ගැටලු, දරුවා පිළිබඳව ගැටලු, අම්මා තාත්තා පිළිබඳව ගැටලු, සමාජය පිළිබඳව ගැටලු මේ සෑම ගැටලුවක්ම අපි බරපතල විදිහට උත්සන්න කරගෙන ජීවිතේ දුක් විඳින්නට මගක් තනාගන්නේ ඒවා නිර්මාණය වෙන හේතු මොනවද කියලා හරියට හඳුනා ගන්නට බැරි නිසා. ඒ නිසා හේතුඵල ධර්මය යමෙක් නැවත නැවත විමසලා මනවින් ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම් ඒ ඒ පමණට එතනත්තාට වැටහෙනවා කෙනෙක් හොඳ වැඩ කරන්නේ කෙබඳු හේතු නිසාද කෙනෙක් අයහපත් දේ කරන්නේ කෙබඳු හේතු නිසාද මේ සියල්ලක්ම දකිනකොට නොකිපි නොගැටි කරුණාවෙන් මෛත්‍රියෙන් මේ වැරදි කරන ඒවැ හේතු නොදකින නිසා විපාක නොදකින නිසායි මේ අපරාධයන්ට පෙළඹෙන්නේ මේ අය මෙතනින් ගලවා ගන්නට පුළුවන් නම් හොඳයි එසේ ගලවා ගන්නට නම් ගොඩ ගන්නට නම් මේ හේතු හඳුනාගෙන මෙසේ මෙසේ වෙනස් කළ යුතුයි කියලා හරියට තේරුම් අරගෙන Tamanටත් ලෝකෙටත් යහපතක් වෙන ආකාරයට ජීවිතේ පවත්වන්නට පුළුවන් එහෙම නොවුනොත් කුඩා දරුවෙක් හරි වරදක් කරනකොට වැඩිහිටියන් මව්පියන් ගුරුවරුන් කුපිත වෙලා ගැටිලා බැනවැදිලා තලහ පෙලන්නට කටයුතු කරන්නේ. දඬුවම් කරන්නට ඕන තැන් තියෙනවා. බැනවදින්නට ඕන තැන් තියෙනවා. නමුත් හැම තැනකදීම නෙමේ අපි හුඟක් වෙලාවට කුඩා දරුවා කරන වරදින් උනත් කුපිත වෙන්නේ එහි හේතුව නිවැරදිව දකින්නට බැරි නිසා. සැබවින්ම හේතුව දකින්නට පුළුවන් නම් ලොකු අනුකම්පාවක් Tamanගේ මනසේ ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකය දකිනකොට උන්වහන්සේට 89 ආකාරයකින් සත්‍යයන් පිළිබඳව මහා කරුණාව පහළ වෙන බව දහමෙහි දක්වලා තියෙනවා. මම මේ කෙලෙස් ධර්ම ප්‍රහාණය කරලා ඉන්නේ. මේ සත්වෝ කෙලෙස් සහිතව ඉන්න නිසා මේ මේ අපරාධ කරනවා කියලා දකිනකොට තථාගතයන් වහන්සේට සියලු සත්ත්වයින් කෙරෙහිම කරුණාව පහළ වෙනවා. මේ අය මෙතනින් මුදවා ගන්නට කල හැකියමක් කළ යුතුයි කියලා උන්වහන්සේ තැන් පටන් ක්‍රියාත්මක වෙනවා. මම මේ ලෝකයේ පිළිබඳව අපේක්ෂා අතහැරලා ඉන්න නිසා මම සුවසේ ඉන්නවා මේ ප්‍රතජන සත්වය ලෝකයේ පිළිබඳව බලාපොරොත්තු අපේක්ෂා පොදි බැඳගෙන කටයුතු කරන නිසායි මේ වගේ අපරාධ කරන්නේ මේ වගේ අයහපත් දේ කරන්න කියලා දකිනකොට තථාගතයන් වහන්සේට සත්වයින් කෙරෙහි මහා කරුණාව පහළ වෙනවා. මෙන්න මේ විදිහට අන් අයගේ දුබලතා, ඒ අය වැරදි කරන්නට හේතු සාධක අපට පෙනෙනවා නම්, අපට දැනෙනවා නම් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ හෙවත් හේතුඵල ධර්මය ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න පුද්ගලයාට සැහැල්ලුවෙන් සැනසීමෙන් ජීවත් වෙන්නට පුළුවන් පමණක් නෙවෙයි කරුණා මෛත්‍රියෙන් Tamanගේ මනස රැක ගන්නට පුළුවන් අන් අය එතනින් ගොඩ ගන්නට සහාය වෙන්නට පුළුවන් ඊළඟට ත්‍රිලක්ෂණ ධර්මය මේ පටිච්ච සමුප්පාද ධර්මයට ආවේනික වූ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව නැමැති මේ ධර්මතා තුන යම් කිසි කෙනෙකුට ටිකෙන් ටික හරි වටහා ගන්නට පුළුවන් නම් ඒ වටහා ගන්න වටහා ගන්න ප්‍රමාණයට ඒතනත්තා සුවයටපත් වෙනවා. අපිට බැලූ බැල්මට නම් හිතෙන්නේ අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතනකොට මොකක්ද ඇති වෙන සැපය? දුකයි දුකයි කියලා හිතනකොට මොකක්ද ඇති වෙන සැපය? මගේ නෙමෙයි මට නොවේ මට ඕන හැටියට සිද්ධ වෙන්නේ නැහැ කියලා දකිනකොට මොකද්ද ඇති වෙන සැපේ කියලා කෙනෙකුට බැලූ බැල්මටම හිතෙන්න පුළුවන්. පින්නතුනේ ඇත්තටම අනිත්‍ය බව නොයට හෙන නිසායි අපට දේවල් අහෝසි වෙනකොට වේදනාව ඇති අපි හිතමු අද මේ පුණ්‍යානුමෝදනා කරන ස්වර්ණ ලංකා ගුණවර්ධන මහත්මිය මිය පරලෝකීය දවසේ ඥාතීන් හැටියට මේ පින්නතුන්ට යම් දුකක් වේදනාවක් ਸੰతాපයක් ඇති වෙනවා. ඇයි එහෙම ඇති වෙන්නේ? අපි යම් ප්‍රමාණයකට මේ ධහම පිළිබඳව හිතලා තිබුණා උනත් මේ අනිත්‍යයි කියන කාරණය අපි ප්‍රකට කරගෙන නැත්නම් ඒක වටහාගෙන නැත්නම් ඒ ඒ ප්‍රමාණයට අපට වේදනාවක් ඇති වෙනවා. යම් කෙනෙක් මේ ජීවත් වෙන ඕනම කෙනෙක් ඕනම මොහොතක මේ යන්නට පුළුවන් අහෝසි වෙන්නට පුළුවන් කියන කාරණය වටහාගෙන අවබෝධ කරගෙන තියනවා නම් ඒ තනත්තාට කෙනෙකුගේ අභාවයෙන් සංවේගයක් විනා චිත්ත සංතාපයක් ඇති වෙන්නේ නැහැ පින්නතුනේ. ඒ සංතාපය ඇති වෙන්නේ අනිත්‍ය පිළිබඳව අපි සිතා තිබුණට එය වටහාගෙන නැති නිසා, ප්‍රත්‍යක්ෂ කරගෙන නැති නිසා. ඒ යම් යම් පමණකට ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම් ජීවිතයේ ඒ ඒ ප්‍රමාණයට අපට වේදනාව අඩු කරගන්න පුළුවන්. අපි හිතමු භාජනයක් බිම වැටිලා කැඩිලා බිඳිලා ගියොත් Taman කොයිතරම් ඇලුම් කරපු දෙයක් වුණත් Tamanට එහිදී වේදනාව අවම කරගන්නට පුළුවන්. කුමක් නිසාද කල්ැතිව ඒ ගැන සිතලා Taman හරියට තේරුම් අරගෙන තිබුණා ඒ ප්‍රමාණයට Tamanගේ මනසේ ඇතිවෙන වේදනාව අවම වෙනවා. එමනම් මිනිසුන්ට සත්වයින්ට දේවල් අහෝසි වෙනකොට අනිත්‍යයි කියලා කියන්නේ හැමදාම පවතින්නේ කැඩිලා බිඳිලා වෙනස් වෙලා විනාශ වෙලා යනවා. එහෙම වෙනකොට අපට වේදනාවක් මතුවෙන්නේ කුමක් නිසාද? ඒ ස්වභාවය පිළිගන්නට අපේ මනස සකසාගෙන නැති නිසා. ඒක පිළිගන්නට, ඒක තේරුම් ගන්නට, ඒක වටහා ගන්නට පුළුවන් මට්ටමට අපේ මනස සකසාගෙන හිටියානම් ඒකෙන්ම තමයි සැනසීමක්, සැහැල්ලුවක් ඇති වෙන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ බන්දුල මල්ලිකාව. ඒ කියන්නේ කොසල් රජුරුවන්ගේ සෙන්පතියාගේ බිරිඳ. බන්දුල සෙන්පතියාගේ බිරිඳ බන්දුල මල්ලිකාව සරියුත් මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානෙ බෙදනවා. ඒ දානෙ බෙදනකොට සේවකයෙක් තල්පතක් ගෙනවිත් දුන්නා. තල්පත කියවලා බලලා එහෙමම ඉනේ තියාගෙන නැවතත් දානෙ බෙදනවා. දානෙ බෙදනකොට සේවිකාවක් අතින් ගිතෙල් කලයක් බිම වැටුණා. බිම වැටලා බිඳිලා අර ගිතෙල් ටික විසිරලා ගියා. මේ හඬත් එක්කලා බන්දුල මල්ලිකාව ආපහු හැරිලා බැලුවා. බලනකොටම සරියුත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා නැගණියනි බිඳෙන දේවල් බිඳෙනවා. ඒ ගැන සිතට නොසතුටක් ඇති කරගන්නට දෙයක් නැහැ. එහෙම කියනකොට බන්දුල මල්ලිකාව අර ඉනේ සංගවාගෙන තිබිච්ච තල්පත එළියට ඇදලා පෙන්නලා කියනවා ස්වාමීනි මේ තල්පත මට ටිකකට කලින් මේ සේවකයෙක් ගෙනත් දුන්නේ. මේ තල්පතේ තියෙන්නේ කුමක්ද? මගේ ස්වාමියාත් මගේ දරුවන් 30 දෙන්නත් එකම තැන ඝාතනය කරලා දැන් සුළු මොහොතකට ඉස්සෙල්ලා මරා දමලා. ස්වාමීනි මගේ ස්වාමියාත් මගේ දරුවෝ 30 දෙන්නත් එක තැන එක තැන ජීවිතක්ෂයට පත් කරලා කියලා මේ පණිවිඩේ ආපුහාමත් කම්පා නොවූ මගේ සිත මේ ගිතෙල් බඳුනක් බිඳුනයි කියලා කොහොමවත් සැලෙන්නේ නැහැ ස්වාමීනි කියලා එතුමිය නැවතත් දන් බෙදන්නට පටන් ගත්තා. එතකොට කොහොමද මෙහෙම මනස සකසාගෙන තියෙන්නේ? මේ අනිත්‍ය ස්වභාවය නුවණින් තේරුම් ගන්න තේරුම් ගන්න එපමණම සුවයක් එපමණම සැහැල්ලුවක් එපමණම සැනසීමක් Tamanගේ මනසට ඇති වෙනවා අර චිත්ත සන්තාපයේ වෙනුවට මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය එයයි කියලා නුවණින් වටහාගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට පුළුවන් හැකියාව. හැබැයි මේකෙන් අදහස් කරන්නේ නොසලකා හරිනවා කියන එක නෙමෙයි. සැමියා ජීවත් වෙලා ඉඳද්දි දරුවෝ ජීවත් වෙලා ඉඳද්දි ආයෙත් කවදා හිටියත් මැරෙනවනේ ඔය ඕන දවසක මැරිලා පළච්චාවේ කියලා එහෙම නිකන් ඉන්නව නෙමෙයි ජීවත් වෙලා ඉන්න තාක්කල් බොහොම සෙනෙහසින් සලකනවා බන්දුල මල්ලිකාව තමන්ගේ ස්වාමියා ගැන බොහෝම සෙනෙහවන්තව කටයුතු කළා. තමන්ගේ දරුවන් පිළිබඳව බොහෝම සෙනෙහවන්තව කටයුතු කළා. සෙනෙහස නැතුවා නෙමෙයි. හැබැයි සෙනෙහස තිබුණට ඒ වටහාගෙන තිබුණා, ඒ අවබෝධ කරගෙන තිබුණා මේ ජීවත් වෙන හැම කෙනෙක්ම යම් මොහොතක මේ යන්නට පුළුවන්. ඉතින් ඒක එකවර මිය ගියත්, විටින් විට මිය ගියත්, අද මිය ගියත්, හෙට මිය ගියත් එකම සිද්ධියයි සිද්ධ වෙන්නේ. මේකේ කාල පරතරය වෙනස් වුණාට අවස්ථාව වෙනස් වුණාට සිදුවීම ඕනම මොහොතක වෙන්නට පුළුවන් කියන කාරණය තේරුම් අරගෙන හිටියානම් ඒ අනිත්‍ය ධර්මතාවයේ වටහාගත්තු වටහාගත්තු පමණට ලොකු සැනසීමක් සැහැල්ලුවක් Tamanගේ මනසට ඇති වෙනවා. ඊළඟට දුකයි කියන බව. දුකයි කියලා කියන්නේ දුකයි කියලා කියන්නේ එක් කාරණයක් නෙවෙයි පින්නතුනේ දුක තුන් ආකාරයකින් පැහැදිලි කරනවා දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සහ සංඛාර දුක්ඛ. දුක්ඛ දුක්ඛයයි කියලා කියන්නේ අපි කාටත් වැටහෙන පොදු කාරණේ. ඒ කියන්නේ කායික මානසික පීඩාකාරී බව. ඒක අපි කාටත් ප්‍රකටව දැනෙනවා. ගතට දැනෙන දුක් වේදනාව, සිතට දැනෙන දෝමනස්ස වේදනාව අපි කාටත් ප්‍රකටයි. මේක තමයි ප්‍රකටවම දැනෙන දුක්ඛ ලක්ෂණය. ඊළඟට දෙවෙනි එක තමයි විපරිණාම දුක්ඛය. විපරිණාම දුක්ඛයයි කියලා කියන්නේ මේ හොඳට තියෙනවා හිටි හැටිය වෙනස් වෙනවා. මේ අපූර්වට නිරෝගීව ඉන්නෝ ඔන්න හිටි හැටිය බලනකොට ලෙඩ වෙලා ඇදගෙන වැටිලා ඔන්න ඉස්පිරිතාලේ ගෙනහිල්. මේ යසාගේට කතා බහ කරලා ඉන්න ඔන්න පහවදා උදේ කියන ඔන්න මැරිලයි කියලා. එතකොට මේ විදිහට හිටි හැටියම මේ හොඳට තිබිලා මේ අහෝසි වෙනවා. මේ බිරිඳයි සැමියයි බොහෝම හොඳට සෙනෙහසින් ආදරයෙන් කතා බහ කරමින් සෙනෙහබරව ජීවත් වෙනවා. ඔන්න පහවදා බලනකොට දෙන්න කා කොටා ගන්නවා. ඔන්න මේ බොහෝම සුහදව ආදරයෙන් ඉඳලා ඊළඟ මොහොතේ බලනකොට විරසක වෙලා. ඇයි මෙහෙම වෙන්නේ? මේ පවතින හැම ධර්මතාවයක්ම ඊතා හොඳින් පැවතිලා හිටි හැටියෙම කන පිට හැරෙනවා. මේ සංස්කාර ධර්මයන් වල තියෙනවා මේ හොඳට තිබිලා හිටි හැටියෙම කන පිට හැරෙන ස්වභාවයක්. ඒකට කියනවා විපරිණාම දුක්ඛය. මේකත් හරියට තේරුම් ගන්න පුළුවන් නම් අනේකාගේ වෙනස් වීමෙන් Tamanට ලොකු ਸੰతాපයක් ඇති කරගන්න ඕන නැහැ. වෙනස් වුණාට කමක් නැහැ කියන එක නෙමෙයි. ඒ වෙනස් වීමේ හේතු හඳුනාගෙන හිමින් සැරේ යථා තත්ත්වයටපත් කරගන්න පුළුවන්. අර චතුරාර්ය සත්‍ය තුල පැහැදිලි කරන්නේ ඒකනේ. ගැටලුව මොකද්ද? ඒකට හේතුව මොකද්ද? ඒක වෙනස් කරන්නේ කොහොමද? මම ඒකට මොකද්ද කරන්න නැත්තේ? බිරිඳ Taman සමග අමනාප වෙලා නම්, සැමියා Taman සමග අමනාප වෙලා නම්, දරුවා, අම්මා තාත්තා, ඥාතියා, හිතවන්තයා Taman සමග ගැටුමක් ඇති කරගෙන නම්, ඒ ගැටුම නිර්මාණය වෙන්නට හේතුව මොකද්ද? ඒක සොයන්නට ඕන. ඒකට අනෙකත් එක්කලා තව තව ආරවුල් ඇති කරගන්න එක බහිම්බස් වෙන එක නෙමෙයි කරන්න නැත්තේ. අතහැරලා දාලා නිකන් ඉන්න එක නෙමෙයි. මේ සමාජය තුල ජීවත් වෙනකොට ඕනෝන් පිළිබඳව බැඳීම් ඇති කරගෙන අපේක්ෂා ඇති කරගෙන ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. එතකොට එතන යම්කිසි ගැටලුවක් මතුවලා තියෙනවා නම් මොකක්ද ඒකට හේතුව? ඒ හේතුව කොහොමද වෙනස් කරන්නේ? මම ඒකට මොකද්ද කරන්න ඕන නැත්තේ මේ ටික හරියට හඳුනාගෙන පුහුණු කළොත් ඒ තැනැත්තාට ජීවිතේ බොහෝ දේ වෙනස් කරගෙන යහපත් තත්වයට පමුණුවා ගන්නට පුළුවන්. ඉතින් මේ කාරණේ දකිනකොට අමුතු ගැටලුවක් ඇති කරගන්න දෙයක් නැහැ. මේ හැම දෙයක්ම තියෙන தත්ත්වයේ හිටි හැටිය වෙනස් වෙන්න පුළුවන් කියලා තේරුම් අරගෙන ජීවත් වුණොත් ඒ තැනැත්තාට මුළු ජීවිත කාලෙම බොහෝම සැනසීමෙන් සැහැල්ලුවෙන් ඕනම අභියෝගයකට මූණ දෙන්නට ඒ තැනැත්තා සමත් වෙනවා. මේ බොහෝ සම්පත් තිබිලා හිටි හැටි ඔන්න මුහුද ගොඩ ගලලා ඇඳි වස්ත්‍රේවත් නැතුව මහමඟට වැටිලා මේ ගම් වතුර ගලලා මේ නාය ගිහිල්ලා එහෙම නැත්තම් මේ සුලිසුලන් ඇවිල්ලා මේ අවුවට මේ ගින්නට අහු වෙලා දැවිලා ගිහිල්ලා එහෙම නැත්තම් මේ හොර හතුරු අරන් ගිහිල්ලා දැන් අද කාලේ මේ මහ මද්දහනේ විනාඩි දෙක තුනක් ඇතුළත සියල්ල හොරකම් කරගෙන යන තත්ත්වයටපත් වෙනවා. දැන් මේ පොයේ දවසේ අහන්නට ලැබුණ හොරණ නගරයේ මේ මහමද්දානේ දෙදෙනෙක් බයිසිකලෙන් ඇවිල්ලා විනාඩි දෙකක් ඇතුළත ස්වර්ණාභරණ කඩයකට දෙන්නම ගොඩ වෙලා අර සියලු දෙනා බියවද්දලා මුදල් සහ ස්වර්ණාභරණ පැහැරගෙන ගිහිල්ලා. එතකොට මේ මද්දානේ දෙනෝ දහහක් දෙනා එතනින් එහා මෙහා යද්දී ඒ මට්ටමට අද කාලේ සමාජ తত্ত্বය ටිකෙන් ටික නරක වීගෙන යන්නේ ඒක පිළිබඳව අපට අහවලා වැරදි අහවලා වැරදි කියලා චෝදනා කරන්නට නෙමෙයි මේ தත්වයන් වෙනස් කරගන්නට අපි කොයි කවුරුත් සැලකිල්ලෙන් සිහි කල්පනාවෙන් කටයුතු කරන්නට ඕනේ ඒක අපි හැම දිනාගේම වගකීමක් අපි අවබෝධ කරගෙන තියෙන්න ඕනේ ඕනම වෙලාවක ජීවිතය තුළ ඒ බඳු කම් කටුළු ප්‍රශ්න විපරීත භාවයන් උද්ගත වෙන්නට පුළුවන් එහෙම ඇතිවෙච්ච වෙලාවට දැන් සුනාමි ඇවිල්ලා තමන්ගේ දරුවා තමන්ගේ බිරිඳ තමන්ගේ සැමියා තමන්ගේ ඥාතියා තමන්ගේ ගේ දොර ඉඩකඩම් මේවා සියල්ල ගසාගෙන ගිහිල්ලා තමන් පමණක් හුදකලා වුණාම ඇතැම් අය උම්මත්තක වෙන තත්වෙට චිත්ත වික්ෂේපයට පැමුණා. ඒ වගේම අප දන්නා එක තරුණ මහත්මේ ඔය පහුගිය කාලේ ප්‍රමුඛ බැංකුවේ බරපතල ගැටලුවක් මතු වුණානේ. Taman සතු විශාල ධනස්කන්ධයක්. තිබිච්ච සියල්ලම ප්‍රමුඛ බැංකුවේ දැම්මා වැඩි මුදලක් උපයා ගන්නට. අන්තිමට ආපහු Tamanට ලැබෙන්නේ නැහැයි කියලා දැනුණට පස්සේ බරපතල රෝගී තත්ත්වයක් උද්ගත වුණා සම්පූර්ණ ශරීරයේ ලේ විකෘති වෙලා. දීර්ඝ කාලයක් බටහිර වෛද්‍ය ක්‍රමයට බෙහෙත් බිව්වා. නමුත් සුව කරන්න බෑ. අන්තිමට බොහෝ කාලයක් සිංහල වෛද්‍ය ප්‍රතිකාර කරලා තමයි අර ලේ විසවීම නැවත යථා තත්ත්වයටපත් කරගත්තේ. එයි මෙහෙම වෙන්නේ. විපරිණාම දුක්ඛය පිළිබඳව పూర్ව අවබෝධයක් නැතිකම නිසා. ඒ කියන්නේ මේ තියෙන ඕනම දෙයක් හිටි හැටිය වෙනස් වෙන්නට පුළුවන්. නැති වෙන්නට පුළුවන් අහෝසි වෙන්න පුළුවන් කඩා වැටෙන්න පුළුවන් විපරීත වෙන්න පුළුවන් මේ කාරණා නිවැරදිව තේරුම් ගන්න තේරුම් ගන්න ලේවිස වෙන්නේ නැතුව අපට පරිස්සම් වෙන්න පුළුවන්. ඒ වගේම උම්මත්තක වෙන්නේ නැතුව අපට පරිස්සම් වෙන්නට පුළුවන්. කයත් රැක ගන්නට පුළුවන්, සිතත් රැක ගන්නට පුළුවන්, මෙලවත් රැක ගන්නට පුළුවන්, පරලවත් රැක ගන්නට පුළුවන්. මේ විපරිණාම දුක්ඛයේ ස්වභාවය හරියට අපි තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඒ තනත්තාට හැමදාම සැපයක්මයි ඇති වෙන්නේ දුකක් වේදනාවක් නොවේ. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි සංඛාර දුක්ඛය. සංඛාර දුක්ඛයයි කියලා කියන්නේ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා දේවල් ටික කාලයක් පැවතිලා අහෝසි වෙනවා ආයෙත් මුල ඉඳන් ගොඩනගන්න ඕන. ආයෙත් අහෝසි වෙනවා. ආයෙත් ගොඩනගන්නට ඕනේ. අද කෑම කාලා හෙට මුකුත් ඉතුරු වෙන්නේ හෙට ආයෙත් උයලා පිහලා ආයෙත් කන්නට ඕනේ. අනිද්දාට ඒකෙන් මුකුත් ඉතුරු වෙන්නේ අනිද්දාට ආයෙත් උයලා පිහලා කන්නට ඕනේ. මෙහෙම බැලුවයින් පස්සේ කෙලවරක් නැති වැඩක්. එක දවසක් සල්ලි හම්බ කළයි කියලා විතරක් හරියන්නේ ආය ආයෙත් හම්බ කරන්න ඕනේ. එක ආත්ම භාවයක ඉපදිලා ඉගෙන කියාගත්තා කියලා විතරක් හරියන්නේ අමාරුවෙන් අපි ඉගෙන කියාගෙන විශ්වවිද්‍යාලයට ගිහිල්ලා සමත් වෙලා උපාධියක් අරගෙන යන්තම් ඉහළ තත්ත්වයටපත් වෙනකොට ඔන්න හිටි හැටි මැරෙනවා. මැරිලා ආයෙ පොදුනෙන් පස්සේ ආයෙ මුල ඉඳන් ඉගෙන ගන්න ඕන. අර මේ භවයේ ඉගෙන ගත්තයි කියලා ඇති තේරුමක් නැහැ. ආයෙ මුල ඉඳන් ඉගෙන ගන්න. ඒ කල්ැතු ආත්ම භාව ඉගෙන ගත්තොත් මොකවත් ඊළඟ ආත්මෙට ඉතුරු වෙන්නේ නැහැ. ඊළඟට බොහෝම වෙහෙස මහන්සි වෙලා පින්කම් කරනවා. පින්කම් කරලා දෙව්ලොව උපදිනවා. ඒ දෙව්ලොව සැප විඳලා එයින් චුත වුණාම ආයේ මොකුත්ම ඉතුරු වෙලා නැහැ. ආයේ මුලින්නම් පින්කම් කරනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ මේ මුළු සසර ගමනේම අපි කොයිතරම් දේවල් ගොඩ නැගුවත් ඒ හැම දෙයක්ම අහෝසි වුනහම ආයෙ ආයෙ මුල ඉඳන් ගොඩ නගන්න ඕන. ඉවරයක් නැති වැඩක්. කොයි දේත් මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය මෙහෙමයි. මෙන්න මේ නිමාවක් නැතුව අකණ්ඩව හැමදාමත් නැවත නැවත ගොඩනගන්නට සිද්ධ මේ සංස්කාර ධර්මයන්ගේ එක්තරා දුක්ඛයක්. මේක තමයි සංඛාර දුක්ඛයයි කියලා කියන්නේ. එහෙමනම් දුක්ඛ දුක්ඛ කියන්නේ කායික මානසික පීඩාකාරී බව විපරිණාම දුක්ඛයයි කියන්නේ හිටි හැටිය වෙනස් වෙලා විකෘති වෙලා විපරීත වෙලා අහෝසි වෙලා යනවා සංඛාර දුක්ඛයයි කියන්නේ එහෙම අහෝසි වුනහම ඉතුරු වෙන මොකවත් නැහැ. ආයෙත් මුල ඉඳලා අපට ගොඩනගන්නට සිද්ධ වෙනවා. මේ සංස්කාර ධර්මයන්ගේ මේ දුක්ඛ ලක්ෂණය යම් කෙනෙක් මනවින් තේරුම් බේරුම් කරගන්නවා නම් හඳුනා ගන්නවා නම් ඒ තනත්තාට ලෝකේ මොනතරම් විපරීත ස්වභාවයන් ඇති වුණත් වෙහෙසටපත් නොවි, සන්තාපයටපත් නොවි සැහැල්ලුවෙන් ඊතා සැනසීමෙන් ජීවිතේ පවත්වන්න පුළුවන්. ඊළඟට අනාත්මයි කියන බව. අනාත්මයි කියන්නේ මේ කිසිම සංස්කාර ධර්මයක් අපට ඕන හැටියට පවතින්නේ නැහැ. එහෙනම් කාට ඕන විදිහටද පවතින්නේ? අදාළ හේතුවට අනුව. අපේ කය වුණත්, අපේ සිත වුණත් පවතින්නේ මට ඕන හැටියට නෙමෙයි. ඒ අදාළ හේතු ධර්ම පහළ වෙන හැටියටයි සිතත් වැඩ කරන්නේ. අදාළ හේතු පහළ වෙන හැටියටයි කයත් වැඩ කරන්නේ. ඒ නිසා හේතු වෙනස් කළොත් මිසක් අපට ඕන හැටියට හිත වෙනස් කරන්න බෑ. උදාහරණයක් හැටියට කිව්වොත් අපි හිතමු යම් චිත්ත පීඩාවක් ගෙන දෙන කාරණයක් අපට නැවත නැවත මතක් වෙනවා. අපට මේක මහා හිස රදයක් වෙනවා. මට ඕන වෙනවා මේක නවත්ත ගන්න. නමුත් මට පුළුවන් ද නවත්තන්න? ඒක ඇතිවීමේ හේතු හඳුනාගත්තොත් නැවැත්තු හැකි. එහෙම නැතුව මට ඕන වෙච්ච පමණට ඒක නවත්තන්න බෑ. එහෙනම් මට ඕන වෙච්ච පමණට නවත්තන්න පුළුවන් නම් කිසිම මිනිසෙක් උම්මත්තක වෙන්නේ නැහැ. ඒ Tamanට ඕන හැටියට උපකරණයක් කරකවන්න වගේ මේක කරකවලා හදාගත්ත හැකි Tamanට ඕන හැටියට. නමුත් එහෙම නැති නිසායි ඒ හේතු ධර්මතා වෙනස් කරගන්න බැරි වුණොත් පුද්ගලයා විපරීත වෙන්නේ. මේ කය අපට ඕන හැටියට වෙනස් කරන්න පුළුවන් නම් කිසිම පුද්ගලයෙක් රෝගී වෙන්නේ නැහැ. ඇයි? රෝගී වෙන්නට කයේ විෂමත්වයන් ඇති වෙනකොට අපට ඕන හැටියට ඒක අනිත් පැත්ත හරව ගන්නට පුළුවන් එහෙම කරන්නට බෑ අදාළ හේතු හඳුනාගෙන වෙනස් කළොත් වෙනස් කරගන්න පුළුවන් හේතු හඳුනා ගන්න බැරි වුණොත් වෙනස් කරගන්න බැරි වුණොත් ඉතින් රෝගී తত্ত্বය කැමැති වුණත් අකමැති වුණත් විඳවන්නට සිද්ධ වෙනවා සිතේ ඇතිවන විපරීත භාවයේ කැමැති වුණත් අකමැති වුණත් විඳවන්නට සිද්ධ වෙනවා. ඒකනේ සමහරුන්ගේ මනසේ යම් යම් දේ පිළිබඳව තෘෂ්ණාව ඇති වුණොත්, රාගය ඇති වුණොත් මේක මේක හොඳ නැහැ කියලා Tamanට තේරෙනවා හොඳ නැහැ කියලා තේරුණත් ඒකෙන් සිත ගලව ගන්න බෑ ඒකෙන් ඉවත් කරගන්න බෑ අන්තිමට ඒ තුලම දීර්ඝ කාලයක් පීඩා විඳලා කායික වශයෙන් රෝගී වෙනවා ඇයි එහෙම වෙන්නේ Tamanට ඕනෝනු පමණට සිත වෙනස් කරන්නට බෑ ඊළඟට අපට ගොඩක් දෙනෙකුට ඕන වෙනවා මේ ජීවිතේ පීඩා විඳිනකොට අපෝයි මේවෙන් නිදහස් වෙන්න පුළුවන් නම් හොඳයි. මට දෙව්ලොව යන්න පුළුවන් නම් හොඳයි. මට මනුලොව නැවිත් ඉන්න පුළුවන් නම් හොඳයි. සතර අපායේ නූපදී ඉන්න පුළුවන් නම් හොඳයි. රහත් වෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ කැමති දේවල් සිද්ධ වෙනවද? එහෙම කැමති වුණාට සිද්ධ වෙන්නේ අදාළ හේතු සම්පාදනය කළොත් විතරයි ඒවා සම්පාදනය වෙන්නේ කුමක් නිසාද මේ සිතත් ගතත් සියල්ල හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා නිසා ඒවා ආත්ම නොවන නිසා මගේ කැමැත්තට අනුව පවතින්නේ නැති නිසා මේ කාරණය අපි නිවැරදිව තේරුම් ගන්න තේරුම් ගන්න ලොකු සැනසීමක් සැහැල්ලුවක් ඇති වෙනවා ඒ වගේම ගැටෙන්නේ නැතුව වෛර බඳින්නේ නැතුව අපට හේතු හොයලා ඒවා වෙනස් කරන්නට උත්සාහයක් ඇති කරගන්න පුළුවන් මේ සමාජය තුල උත්සන්න වෙන සෑම ප්‍රශ්නයකටම ප්‍රධාන සාධකයක් වෙන්නේ මේ අනාත්ම ධර්මයේ තේරුම් නොගැනීම. බිරිඳ කල්පනා කරනවා සැමියා මම හිතන හැටියට ඉන්න ඕන. මම හිතන හැටියට වැඩ කරන්න ඕන. සැමියා හිතනවා බිරිඳ මම හිතන හැටියට ඉන්න ඕන. මම හිතන හැටියට වැඩ කරන්න ඕන. මව්පියෝ දෙන්නම හිතනවා දරුවෝ අපි හිතන හැටියට ඉන්න ඕන. දරුවෝ කල්පනා කරනවා අම්මා තාත්තා අපි හිතන හැටි තේරුම් අරන් කටයුතු කරන්න ඕන. භික්ෂුව හිතනවා දායකයා මම හිතන හැටියට ඉන්න ඕන. දායකයා කල්පනා කරනවා අපේ පන්සලේ හාමුදුරුවෝ අපි දානේ දෙනවා නම් අපි හිත අපි කියන හැටියට ඉන්න ඕන. ඉතින් කවුරුත් එහෙම ඉන්න බවක් පේන්නේ ඒ නිසා හැමෝම හැමදාම දුක් විඳිනවා. ඇයි තමන්ට ඕන හැටියට අනේකා පවතින්නට ඕනේ කියලා හිතුවට එහෙම නොපවතිනකොට අසහනයට වෙහෙසට පීඩාවට පත් වෙනවා මනස නිරන්තරයෙන් ගැටුම්කාරී වෙනවා එතකොට තව තවත් බලපෑම් කරනවා අනේකා Tamanට ඕන හැටියට හසුරුවන්න එතකොට බිරිඳත් උත්සාහ කරනවා සැමියා Tamanට ඕන හැටියට හසුරුවන්න සැමියාත් උත්සාහ කරනවා බිරිඳ Tamanට ඕන හැටියට හසුරුවන්න එතකොට මොකද වෙන්නේ ද්වන්ද වෙනවා දෙදෙනාම Tamanගේ බල පරාක්‍රම යොදලා දෙදෙනා හැමතිස්සෙම ගැටුම්කාරීවයි ජීවත් වෙන්නේ ආදරය සෙනෙහස වෙනුවට ආදරය සෙනෙහස දිනා ගන්නවා වෙනුවට අනෙකාගෙන් බලහත්කාරයෙන් Taman සන්තක දේ උදුරා ගන්නට ගිහිල්ලා මහා ගැටුම්කාරී ස්වභාවයකින් විවාහ ජීවිත පවත්වන අය අපි ඕනෑ තරම් සමාජය තුල දැකලා තියෙනවා. මේ නිසා අපට හරියට තේරුම් ගත්තොත් මේ සංස්කාර ධර්මයන් අනාත්මයි. ඒ කියන්නේ මම හිතන හැටියට පවතින්නේ නැහැ. මට ඕන හැටියට පවතින්නේ ඒකෙන් කියන්නේ ආයතින් මහත්තයා මට ඕන හැටියට පවතින්නේ ඕන හැටියකට පැවතුනාවේ. බිරිඳ ඉතින් මට ඕන හැටියට නැහැ. දරුවෝ අපි කියන හැටියට නැහැ. ඕන හැටියකට ජීවත් වෙද්දෙන් කියලා නොසලකා හැරීම නෙමෙයි. අපට ඕන හැටියට නෙමෙයි පවතින්නේ අදාළ හේතුවට අනුව. එමනම් ඒතනත්තා තුල ක්‍රියාත්මක වෙන හේතුව මොකක්ද? ඒ හේතුව වෙනස් කරන්නේ කොහොමද? මං ඒ සඳහා කළ යුත්තේ මොකක්ද? මේ ටික නුවණින් තේරුම් ගන්න පුළුවන් නම් අපට බොහෝ දේ වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙනස් කරන්න බැරි තැන්වලදී අපට සැනසීමෙන් ඉන්නට පුළුවන්. අපි බොහෝ අවස්ථාවල ධර්ම දේශනාවලදී සිහිපත් කරන අපේ රේරුකාණි චන්දුවිමල මහානායක හාමුදුරුව වැඩ හිටිය කාලේ මේ අනාත්ම ධර්මයේ සිහිපත් කරලා සැනසීමෙන් ජීවත් වෙච්ච හැටි. උන්වහන්සේ අන්තිම කාලේ අවුරුදු 10ක් විතර දැසම නොපෙනී ඇඳ මත වැතිරිලා හිටියේ. කන් දෙක ඇහෙන්නෙත් නැහැ ඇස් දෙක පේන්නෙත් නැහැ. හයියෙන් කෑ ගහලා කතා කළොත් තමයි ඇහෙන්නේ. ඇස් දෙක නම් කොහොමවත්ම පේන්නේ ඉතින් උන්වහන්සේට මොනවා හරි අවශ්‍ය වුණොත් කාට හරි කතා කරගන්න හයියෙන් කෑ ගහන්න බැරි නිසා සීනුවක් හයි කරලා තිබුණා. ඒ සීනුවේ බොත්තම උන්වහන්සේ වැඩ ඉන්න ඇඳ ළඟ බිත්තියට හයි කරලා තිබුණා විදුලි සීනුව. ඒ බොත්තම එබුවෙන් පස්සේ සීනුව නාද වෙනවා. ඒ වත්තේ කොයි තැනක හිටියත් ඈතට මේ සද්ද ඇහෙනකොට කවුරු හරි ඉක්මනින් දුවගෙන එනවා. මොකක්ද අවශ්‍යතාවය කියලා බලන්න. දිනක් උන්වහන්සේට වතුර ටිකක් අවශ්‍ය වෙලා උන්වහන්සේ සීනුව නාද කළා. කිසිවෙක්ම ආවේ නැහැ. දෙවනි පාරත් සීනුව නාද කළා. කවුරුත් ආවේ නැහැ. ඇත්තට මොකද වෙලා තියෙන්නේ? විදුලිය නැහැ වෙලාවේ. ඒ නිසා මේ බොත්තම එබුවට සීනුව වදින්නේ නැහැ. උන්වහන්සේට කන් ඇහෙන්නේ නැති නිසා මේක වැදුනද නැද්ද කියලා ඇහෙන්නේ නැහැ. ඇස් පේන්නේ නැති නිසා කරන්ට් එක තියනවද නැද්ද කියලා උන්වහන්සේට පේන්නේ නැහැ. ලයිට් එක දැම්මට විදුලි බූල පත්තු කළාට පේන්නේ නැහැ. ඒ නිසා දැන් උන්වහන්සේ හිතන්නේ දැන් සීනුව නාද කළා කවුරුත් ආවේ නැහැ. තුන්වෙනි පාරටත් සීනුව නාද කළා. ඒත් කිසි කෙනෙක්ම ආවේ නැහැ. දැන් මෙහෙම වෙනකොට gedara දොරක නම් මොකක් වෙයිද? ඔන්න මෙච්චර මෙහෙම කටයුතු කරලා මේගොල්ලෝ දරුවෝ හදලා මෙච්චර මෙච්චර ලොකු මහත් කරලා උගන්ලා කියලා වතුර පොදක් ඕන වෙච්ච වෙලාවට වතුර ටිකක් දෙන්න එකෙක් ළඟ නැහැනේ කියලා ඔන්න ඊට පස්සේ ගිනිගෙන ඊට සියලු දෙනත් එක්කලා අඩ දබර ඇති කරගන්න. ඉතින් උන්වහන්සේටත් එහෙම හිතනවා නම් ඕන තරම් හිතන්නට කරුණු තිබුණා. මම මෙච්චර දහම් පොතපත ලියලා දහම දේශනා කරලා පන්සල් හදලා ගෝලයෝ හදලා අන්තිමට වතුර පොදක් ඕන වෙච්ච වෙලාවට කවුරුත් නැහනේ. නමුත් උන්වහන්සේ එහෙම හිතුවේ නැහැ. එහෙම කල්පනා කළේ නැහැ. උන්වහන්සේ කල්පනා කළේ බුදුහාමුදුරුවෝ දේශනා කළ අනාත්ම ධර්මයේ මේක නේද? අනාත්මයි කියන්නේ මගේ ඕනකමට පවතින්නේ නැහැ. මේ මගේ ඇස් දෙකවත් මට ඕන හැටියට පවතින්නේ නැති නිසානේ අන්ධ වෙලා තියෙන්නේ. ඒක පෙනුණා නම් මට ගිහිල්ලා ගන්න පුළුවන්. මගේ කන් දෙක මට ඕන විදිහට පවතින්නේ නැති නිසානේ මේක ඇහෙන්නේ නැති වෙලා තියෙන්නේ. මගේ අතපය මට ඕන හැටියට පවතින්නේ නැති නිසානේ මම මේ ඇඳක් උඩට වෙලා ඉන්නේ වාරු නැතුව. ඉතින් මගේ කයවත් මට ඕන හැටියට පවතින්නේ නැත්නම් තව කෙනෙක් බෙල් එක ගහපු ගමන් එන්න ඕන කියලා මම හිතුවට කොහොමද එහෙම වෙන්නේ? ඒ නිසා මගේ කයවත් මට ඕන හැටියට පවතින්නේ නැත්නම් ලෝකේ අනිත් අය මගේ ඕනකමට කොහොමවත් කොහොමද පවතින්නේ මේක නේද බුදුහාමුදුරෝ දේශනා කළ අනාත්ම ධර්මය කියලා එතන ඉඳන් ගැඹුරට උන්වහන්සේ අනාත්ම ලක්ෂණය පිළිබඳව භාවනා කළා අන් අය ගැටිලා හැපිලා වෛරයක් හදාගන්න තැන උන්වහන්සේ අනාත්ම ලක්ෂණය හරියට ප්‍රකට කරගත්තු නිසා සැහැල්ලුවෙන් සැනසීමෙන් ජීවත් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙකුට මෙන්න මේ ආකාරයෙන් පටිච්ච සමුප්පාද ඒ කියන්නේ හේතුඵල ධර්මය හරියට දකින්න පුළුවන් නම් දකින දකින ප්‍රමාණයට සැනසීමෙන් ජීවත් වෙනවා. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව හරියට දකින්න පුළුවන් නම් දකින දකින ප්‍රමාණයට සැනසීම. ඒවෙන් කනගාටුවක්, දුකක්, දුම්නසක් නෙමෙයි ඇති වෙන්නේ. දුකයි කියලා දැනගත්තාම තමයි සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අනාත්මයි කියලා දැනගත්තාම තමයි සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අනිත්‍යයි කියලා දැනගත්තාම තමයි සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන තාක් හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන හරියට තේරුම් ගත්තාම තමයි ගැටලුව මොකක්ද ඒකට හේතු මොනවද ඒවා වෙනස් කරන්නේ කොහොමද මං ඒ සඳහා කළ යුත්තේ කුමක්ද කියලා හරියට තේරුම් අරන් පුහුණු කරන්න පුළුවන්. ඉනි සද්ධාම කියන්නේ මෙන්න මේ කරුණුයි මේ කරුණු තුන. ඒ කියන්නේ හේතුඵල ධර්මය, ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය ධමති මේ ධර්මතාවයන් යමෙක් කැමති වෙනවද, ප්‍රිය වෙනවද, ගරු කරනවද ඒවා වටහා ගන්නවද වටහා ගන්න වටහා ගන්න පමණට ඒ තනත්තා සැනසීමෙන් ජීවත් වෙනවා යමෙක් මේවා ප්‍රතික්ෂේප කරනවද ඒ ඒ තරමටම ඒ තනත්තා ජීවිතය කම් කටුළු සහිතව පීඩාකාරීව දුකසේ ගෙවන්නට සිද්ධ වෙනවා. ඉතින් මා මාත්‍රුකා කළ ගාථා ධර්මයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් මේ ලෝක ධර්මතාවය මේ පටිච්ච සමුප්පාදය ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය නැමැති මේ විශ්ව ධර්මය සහ ගැටලු निराකරණය කිරීමේ මේ ධර්මතාවය හරියට තේරුම් නොගෙන අවුරුදු 100ක් ජීවත් වුණත් අපි මේ ලෝකේ යම් කිසි කෙනෙක් අකාලයේ මිය ගිහින් යන්නේ නැතුව අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් කොයි තරම් වටිනවද කියලානේ අපි කල්පනා කරන්නේ. අවුරුදු 100ක් ජීවත් වෙන එක හොඳයි. හැබැයි අවුරුදු 100ක් ජීවත් වුණත් මේ ලෝක ධර්මතාවයේ තේරුම් නොගෙන නම් ජීවත් වෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන ඒ ජීවිතේ නිෂ්ඵල ජීවිතය. අවුරුදු 100ක් ජීවත් වෙනවා කියන කාරණයෙන් පමණක් ඒ තනත්තාගේ ජීවිතේ වටිනාකම ඉහළ යන්නේ නැහැ. වටිනාකම වැඩි වෙන්නට නම් අවුරුදු වැඩි ගණනක් ජීවත් වෙනවා වගේම ලෝක ධර්මතාවයේ වටහා ගන්නටත් ඕනේ. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්මමුත්තම අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ මේ ධර්මතාවයන් වටහා නොගෙන හැබැයි යම් කිසි කෙනෙක් එක දවසක් ජීවත් වෙලා මැරිලා ගියත් කමක් නැහැ මේ ලෝක ධර්මතාවය හරියට තේරුම් අරගෙන අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව මේ පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ හේතුඵල ධර්මය සහ ගැටලු निराකරණය කරන මේ විසුද්ධි මාර්ගය මේ චතුරාර්ය සත්‍ය ධර්මය ටිකෙන් ටික හෝ වටහාගෙන යම් කෙනෙක් එක් දිනක් හරි ජීවත් වෙලා මිය යනවා නම් ඒ ජීවිතය ශ්‍රේෂ්ඨයි උත්තරීතර මනුෂ්‍ය ජීවිතයක් කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ස්වර්ණ ලංකා ගුණවර්ධන මහත්මිය යම්කිසි කෙටි ආයු කාලයකින් ජීවිතේ පූර්ණ ආයු කාලයේ භුක්ති නොවිඳ මිය ගියා උනත් එතුමියගේ ජීවිතය සාර්ථකද අසාර්ථකද කියලා තීරණය කරන්න ඒ ජීවත් වෙච්ච ආයු කාලයෙන් පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපේ ජීවිතය අපි කොයිතරම් කාලයක් ගත කරනවද අවුරුදු 100ක් ජීවත් වෙයිද 50ක් ජීවත් වෙයිද කියන එක මත නොවේ අපේ ජීවිතවල වටිනාකම තියෙන්නේ. එක දවසක් ජීවත් වුණත් කමක් නැහැ. ඒ ජීවත් වෙන දවස, ජීවත් වෙන කාලය, ජීවත් වෙන අවස්ථාව ලෝක ධර්මයේ වටහාගෙන ලැබෙන අත්දැකීම් තුලින් ඒ වගේම සිදුවෙන සිදුවීම් තුලින් මේ ලෝක ස්වභාවය තේරුම් ගනිමින් ජීවත් වුණොත් ඒ මනුස්ස ජීවිතය අර්ථ සම්පන්න ඵලදායක ජීවිතයක් බවයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. එනිසා මේ කරුණු පිළිබඳව නුවණින් කල්පනා කරලා අපි ගත කරන ජීවිතයේ ආයු කාලය කොතෙක් ගත වෙනවාද කියන කාරණයට වඩා ගත වෙන හැම තත්පරයක්ම ජීවිතය ගැන ලෝකය ගැන අවබෝධයෙන්ද කටයුතු කරන්නේ කියන කාරණේ පිළිබඳව සිහි කල්පනාවෙන් මනස පුහුණු කරන්නට ලෝක ධර්මතාවයන් අවබෝධ කරගෙන සැහැල්ලුවෙන්